තෙරුවන් සරණයි. නිරුක්තිපත සූත්‍රය. සංයුතනිකායේ තුන්වෙනි කාණ්ඩයේ 15 වෙනි බුදුජන් ත්‍රිපිටක මාලාවේ ග්‍රන්ථ මාලාවේ 15 වෙනි ග්‍රන්ථය. ස්කන්ධ වර්ග සංයුත්තේ උපේ වර්ගයේන තවත් වටිනා සූත්‍රයක්. මේ දෙයක් බවට පත් වෙන්නේ කොහොමද? දෙයක් හැදෙන්නේ කොහොමද? ආත්මයක් හැදෙන්නේ කොහොමද? දෙයක් තිබොත් එතන ආත්මයක් හැදෙනවා. එහෙනම් දෙයක් තියෙනවා නම් එතන මමත් ඉන්නවා. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ දෙයක් තිබොත් එතන සමුදය තියෙනවා. අපි කිව්වා බාහිර දෙයක් කියලා ගත්තොත් ඒකමයි සමුදය. සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙනවා. එහෙනම් දෙයක් කියලා ගත්තොත් තමයි එතන දුකක් තියෙන්නේ. එතන දෙයක් නැති බව දැක්කොත් Nirodhe. නැති බව දැකීමයි මාර්ගය. අපි මේ කතා කරන්නේ බාහිර මුකුත් නැහැ කියන එකක් නෙමෙයි. මේ කතාව මේ ධර්මයේ තුල අපි සම්පූර්ණයෙන්ම ධර්මය හොඳින් දකින්න ඕනි තැනක්. ඒ කියන්නේ අපි ඇසුරු කරන්නේ චිත්තයක්. අපිට බාහිර කවදාවත් හම්බ වෙලා නැහැ. අපි අපේ සිත තුලයි ජීවත් වෙන්නේ. අපි හීනේ දකින්නේ සිත තුලයි. අපි ටීවී එකේ දිහා බලාගෙන අපි සැප දුක් විඳින්නේ අපේ සිතේ. කතාව තියෙන්නේ අපේ සිතේ. ටීවී එකේ අපි ප්ලාස්ටික් තිරයක වර්ණ ටිකක්, ශබ්ද ටිකක් කතාවක් එතන නැහැ. ලස්සන කැත, හොඳ, නරක සියල්ලම අපේ සිතේ තියෙන. එන අපි සිත ඇතුලේ ජීවත් වෙන චිත්තේ නියති ලෝකේ. ආයතන මගින් හදාගත්ත සලායතන ලෝකෝ ලෝකෝ කියන ලෝකයේ ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා. ඒක තමයි සංකාර ලෝකේ. අපි ඔබට පැවසුවා මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවා. ඒ කෝටි 800ම තමන්ගේ සිත්වල ජීවත් වෙයි. මේකයි විඤ්ඤාණ මායාව. හැමෝම ඒ සිත තුළ මැවෙන විඤ්ඤාණ මායාව තුළ සිර වෙලා ඉන්නේ. ඒක දකින්න මහා නුවණක් ඕනේ. මේ ධර්මයේ මනාකොට දකින්න පුළුවන් ඔබට මේ සත්‍ය දකින්නවනම් ඒ තමයි මේ මොහොතේ සිතක් ඉපද නිරුද්ධ වෙනවා. මොහොතක් මොහොතක් පාසා මේ සිත ඉපද නිරුද්ධ වෙනවා. සිත කියන්නේ විඥාන මායා. ඒ කියන්නේ මේ මොහොතේ අරමුණයි සිත කියන්නේ. අසකන දිවනාසය කයමන කියන වෙන මේ ආයතන ඔස්සේ සිතක් ඉපිද නිරුද්ධ වෙනවා අරමුණක් ඇති වෙනවා නැති වෙනවා. අපි ඒකට කිව්වා මේ ద్వාරෝස්සේ එන ආරම්මන වලට තමයි අපි රූපය කියලා කිව්වේ. බුදුන් වහන්සේ රූපය කියලා කියන්නේ රූපාරම්මණයට. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. තමයි රූපාරම්මනේ. ඒ ආරම්මණයට තමයි රූපේ කියන්නේ. රූප ආරම්මණයටයි. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අපේ සිත තුළ. අපි සිත තුළ හැදුණු ලෝකයක ජීවත් වෙනවා. අර පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට සංඛාර පනවන්න බෑ. ප්‍රභාසර සිත. ප්‍රභාසර සිතේ සංඛාර පනවන්න බෑ. අනේ ඊට පස්සේ ඇසේ උපතයි මහණෙනි උපත කියපු තැනට එනවා. ජාත් ධම්ම සූත්‍රයට එනවා. ස්කන්ධාරම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. ආයතනවල උපතයි උපත කියන තැනට එනවා. එහෙනම් මේ ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ හැඩ එන්නේ කිරණයක්ද හැඩතලයක්ද ඒකයි සංඥාව හඳුනා ගැනීම ඒකයි සංඛාරා ඒ කියන්නේ ওই සංඛාරා කියන්නේ සකස් වෙනවා කියන එකයි එහෙනම් මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මේ සියල්ලම එකතු වෙලා සකස් කරගත් එකයි මේකයි මනෝවිඤ්ඤාණයේ කතාව තියෙන්නේ එහෙමයි දෙයක් හැදිලා තියෙන්නේ ඇස කියන්නේ පේන බවට අපිට පේන්නේ පොතක්, මේසයක්, ඇඳක්, ඉරක් අපිට පේන්නේ දෙයක්. දෙයක් අපිට හම් වෙන්නේ නැහැ බාහිරින්. ඇයි? බාහිර මුකුත් නැහැ නෙමේ. බාහිර අපි ජීවත් වෙන්නේ අපි සිතුවිල්ලකයි. සිතුවිල්ල බාහිර නැහැ. සංඛාරා කියන්නේ සිතුවිල්ලයි. සිතුවිල්ල බාහිරේ නැහැ. සංඛාර කියන්නේ දෙයක්. දෙයක්. එතකොට වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර සියලු දෙයක් කරගත් එකක්. අපි අඬනවා කියන උපමාව ගත්තා. එතනදී ශබ්දය තමයි අපි පෙන්නුව වචී සංකාර. ඒ වගේම අඬන බව, අඬන එක ක්‍රියාව තමයි කාය සංකාර. හැබැයි එතන ඇති වෙන දුක තමයි මනෝ සංකාර. එතකොට දුක කියන්නේ අපිට දැන දැනීමක් දෙයක් පෙන්වනවා, නිරූපණය කරනවා. දුක කියන්නේ දෙයක්. මනෝ සංකාර. ඒ වගේම අඬන ශබ්දේ වචී සංකාර. ඒ වගේම අඬන ක්‍රියාවලිය කාය සංකාර. එතකොට ඇවිදිනවා කියන්නේ සංකාරයක් ක්‍රියාවක්. අඬනවා කියන්නේ සංකාරයක්. කනවා කියන්නේ බොනවා කියන්නේ සංකාරයක්. ඒ වගේම දුක කියන්නේ සංකාරයක්. සතුට කියන්නේ සංකාරයක්. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, මෙත්තා සියල්ලම සංකාරා. සබ්බේ සංකාරා අනිච්ච. සියලු සංස්කාර දෙයක් නිරූපණය කරනවා. දෙයක් කියන්නේ දෙයක් තියෙනවා කියන තැනමයි ආත්මයක් තියෙන්නේ. මේ ධර්මය අනාත්ම ධර්මයක්. ඒකයි චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ. ඇස අනිත්‍ය නම් මහණෙනි දුකද දුක්ඛම් බන්තේ. මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? නොහේතම් බන්තේ. මේ අනාත්ම ධර්මයක් දේශනා කරන්නේ. බෞද්ධ කියලා කියන්නේ දෙයක් නැති බව දකින්න තැන. භවයක් නැහැ. අර බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන භවයක් තියෙනවා. භවයක් තියෙනවා නම් ජාතියක් තියෙනවා, ජරා මරණක් තියෙනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසස් සියල්ලම තියෙනවා. හැබැයි දෙයක් නැති බව දැක්කොත් අන්න එතන භව නිරෝධයක් දකිනවා. දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ජාති, ජරා, මරණ, ශෝක පරිදේව සියල්ලම නිරෝධයට යනවා. අන්න දුකෙන් මිදෙනවා. අන්න සමුදය දෙයක් තියෙනවා කියලා ගත්තා. ඒ වුණොත් දුක තියෙනවා. හැබැයි දෙයක් නැති බව දැක්කොත් Nirodhe. දැකීමයි මාර්ගය කියන්නේ. මෙන්න ඔබ දැන් ධර්මයේ මනාකොට දකිනවා. වටිනාම තැන දකිනවා සම්දිස්ථානයේ දකිනවා. බාහිර දෙයක් දෙයක් කියලා ගත්තොත් එතන දුකක්. එහෙනම් දෙයක් කියලා ගත්තොත් එතන සමුදේ. එහෙම වුණොත් එතන දුක තියෙනවා. අන පටිච්ච සමුපාදයේ මේ මොහොතේන අරමුණේ දෙයක් කරගන්නවද නැද්ද කියන තැනයි තියෙන්නේ. එන අරමුණේ පටිසම්පාදේ තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ දෙයක් කර ගැනීමයි. අවිද්‍යාව කියන්නේ දෙයක් කර ගැනීමයි. ඒ සත්‍ය නොදන්න කමයි. ශබ්ද වර්ණ ගන්ධ රස පහස මේ දෙයක් හදන්නේ. ඒ කියන්නේ ශබ්දේ වර්ණය ප්‍රකට වෙනවා. ඔව්. ශබ්දේ වර්ණය ප්‍රකට වෙනවා. ඒකයි ප්‍රකට වෙන්නේ. ඒකයි මුත කියලා එකට ගත්තේ බුදුන් වහන්සේ දිට්ඨ සුත මුත කියලා බාහියට පෙන්වන්නේ. එහෙනම් අපි නාමය කියන්නේ නම් කරන ලද දේ. නාමයයි. ප්‍රඥාප්ති සම්මුති අපි හදාගත්ත දේ නාමය. ඒක බාහිර නෙමෙයි. අපි හදාගත්ත එකක්. ඒකයි shabdය කියන්නේ අපි දාපු එකක්. ඒකමයි එතකොට නම් කරපු දේ. ඒකමයි එතකොට අපි මහා චත්තාරෝච මහ භූතනං චතුර්ණංච මහ භූතනං උපාදාය රූපං රූපං කිව්වට ඒක නෙමේ ඇත්තටම මහ භූත ඇසුරු කරගෙන හදාගත්තත් ඒක රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන තැනින් හැදෙන්නේ රුප්පණේ නිසායි දෙයක් වෙන්නේ ඒ කියන්නේ ස්පාක් වෙනවා ඉද්දෙනවා රුප්පණේ වෙනවා ඒක වේගයෙන් ස්පාක් වෙන එකයි වේගයෙන් රුප්පණය වෙන එකයි සිද්ධ ඒක තුලයි අර කාටුන් එකක් හැදෙනවා වගේ ඒ කියන්නේ මෙතන වේගයෙන් ස්පාක් වෙන ශබ්දේ ඒ වගේම ශබ්ද වර්ණ ගන්ධ රස සියල්ලම ඒ මොහොතේ වේගයෙන් ස්පාක් වෙනකොට සියල්ලම එකට එකතු වෙලා අන්න දෙයක් ස්පාක් එක දෙයක් බවට පත් වෙනවා ඒ කියන්නේ ශබ්ද ස්පාක් වෙනවා වර්ණ ස්පාක් වෙනවා අම්මගේ ඇඩතල එනකොට අම්මා කියන ශබ්ද දානකොට අර වර්ණ ඇඩතලයට ශබ්ද එකතු වෙන එක. එතරම් දෙයක් නිරූපණය කරන්නේ එහෙනම් එතරම් දෙයක් හැදුනොත් තමයි එතන ශබ්ද වර්ණ විතරක් නෙමේ මුත කියනවා. ඒ කියන්නේ ගන්ධ, රස, උණුසුම සීතල සදගතිය. එතකොට මේ සේරම එකට වේගය තුල එකම මොහොතෙම ස්පාක් වෙන ස්වභාවයයි ඒ එකට එකතු වීමයි අන්න සම්පටිච්ඡන්න. අන්න ඒකයි සංඛාරා සකස් වෙලා. දැන් දෙයක් කියලා වෙන්නේ. මෙන්න මේ ස්පාක් ගුලියක් අපිට දෙයක් නිරූපණය කරනවා. අපි කො අපි කො කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් වගේ. ඒකේ ශබ්දෙත් තියෙනවා වර්ණෙත් තියෙනවා. දැන් මෙතන මේ අපි කිව්ව සුදු කොලයක කොටුවක් ගහලා ඒකේ මොහොතේ එතකොට ශබ්දේ වර්ණේ ගන්ධ රස පහස සියල්ලම එක මොහොතේ එකතු වෙන එක. ඒක තමයි අපි කිව්වේ ෂොට් එකක් වදිනවා කැමරාවෙන්. ඒ කියන්නේ පින්තූරයක් ගත්තා වගේ. ඒ කියන්නේ මෙතන චිත්ත ෂොට් එකක්, චිත්ත ස්පාක් එකක්. මේක ප්‍රධාන ස්පාක් එකක්. අරවා ශබ්ද ශබ්ද විදියටත් වර්ණ වර්ණ විදියටත් 35ක් වෙනවා. හැබැයි මේ සේරම එකට එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. අර චක්කු විඤ්ඤාණය දෙයක් හඳුනන්නේ නැහැ. සෝත විඥානේ දෙයක් කරගන්නේ නැහැ. කාය විඥානේ දෙයක් කරගන්නේ ඒ වගේම ගාන විඥාන, ජීව විඥාන දෙයක් නිරූපණය කරන්නේ ආයතන විඥාන වල දෙයක් හමු වෙන්නේ හැබැයි ආයතන වල ස්පාක් වෙන ඒ සියල්ලම සෙන්සස් වල. ඒ කියන්නේ ඒ රූපණය වෙන, ඒ ඉද්දෙන, ඒ සියල්ලම එකට එකතු වෙලා අන්න දෙයක් කරගන්න එකයි කජ්ජනීය සූත්‍රෙත් පෙන්වන්නේ. රූපන්තිකව ස්වરૂපා එතන ඔක්කොම රූපණය වෙලා අන්න රූප රූපත්වය සංකතං අபிසංකරෝ දෙයක් බවට පත් වෙනවා. අන්න සංචේතන සූත්‍රය බලන මනාකොට දකින්න ලැබෙනවා. එහෙනම් වේදනාවත් ඒ වගේමයි. ඒ කියන්නේ වේදනා වේදනත්ය සංකතං අபிසංකරෝති. මේ වගේම රූප වේදනා සංඥා සංකාර සියල්ලටම කියනවා. සංඥා සංඥාත්ය සංකතං අபிසංකරෝති මේ විදිහටම කියනවා. සංකාර සංකාරත්ය සංකතං අபிසංකරෝති විඥාන විඥාත්ය සංකත අபிසංකරෝති ඔබට බුදුදහම ත්‍රිපිටකයේ මාලාවේ හොඳට දකින්න ලැබෙනවා. හැබැයි මේකට හේතුව තමයි මේ ස්කන්ධයෙන්ම තමයි දෙයක් නිරූපණය කරන්නේ. අපි කෝ එන්නේ හැඩතලයක් සංඥාව මේ සංඥා වේදනා එකතු වීමයි සංඛාරා. එතකොට මේ සංඛාරා තුල මේ ආයතන මේ පංච ආයතනයෙන් එන ඒ වේගය තුල ඒකටම එකතු වෙලා සම්පටිච්ඡන්න වෙලා මෙතන සක්කාය දෘෂ්ටිය අන්න දෙයක් පොත කියන දෙයක් හැදෙන හැටි. මේක දකින්න මහනුවණින් දැකිය යුතු කාරණයක්. මෙතනයි තියෙන්නේ මේක ඇත්තටම වටිනාම තැන. ඒ කියන්නේ දැන් මේ මේ මොහොතේ දැන් පුංචි දරුවට මුකුත් තිබුණ නැහැ සංකාර සංකාරයක් හැදෙන හැටි අපි පෙන්නේ. අනුසංකාරයක් හැදුන දෙයක් හැදුනා. එහෙනම් ඒකේතන නාම රූපයක තියෙනවා කියන්නේ දැන් රූපය කියලා අපි කිව්වේ මහ භූත ඇසුරු කරන කියලා බාහිරය කියලා අපි හිතන දෙයක් තියෙන්නේ. මෙතන අන්ත අධ්‍යත් බහිද්දා කියලා අපි අපි බාහිරය කියලා ගත්තොත් එතන අන රැවටීම දෙයක් බාහිර තියෙනවා කියලා ගත්තා. එහෙම වුණොත් අපිට තණ්හාමාන දිට්ඨිය උපදිනවා. ඒ කියන්නේ අපිට රාග දේශ මොහ සිත් හට ගන්නවා. උපාදාන වෙලා බාහිරය කියලා හිතන එකයි අපි ජීවත් වෙනවා කියලා ආත්මයේ ගොඩනැගෙන්නේ මෙතන අධ්‍යත බහිද්දා කියලා අන්ත දෙකක් අපිට මෙතන හැදෙන එකයි. නමුත් මෙතන අන්ත දෙකක් ඇත්තටම නැහැ. යෝබ්බන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්රුහි මහපුරුෂෝ සේදසිම්බනි මජ්ජකා කියනකොට අන්ත දෙකක් හම් වෙන්නේ නැහැ. යෝබ්බන්තේ විදිත්වාන උඹ අන්ත දෙකෙම මිදෙනවා. බාහිර අපි හිතන දේ බාහිර නැහැ. ඒක පොත කියලා දෙයක් බාහිරින් හම් වෙන්නේ නැහැ. නමුත් අපි බාහිර තියනවා කියලායි දකින්නේ. අනුසෝතය තුල පෘ탁ජන භූමිය තුල අවිද්‍යාව තුල බාහිරයි කියලායි ගන්නෙ. ඒකයි දුක තියෙන්නේ. ඒකයි සමුදේ. අනේ සමුදේ සත්‍ය තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. අනේ එහෙම වුණොත් තමයි ජාත් ජරා මරණ ශෝක පරිදේව. ඇයි බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒක ඒක එහෙම දෙයක් නැති බව නිසාමයි අපි දුකට වැටෙන්නේ. හැබැයි මේක සත්‍ය දැක්කොත් පජානාති. යම් යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේත්තං විජානාති කිව්වොත් බාහිර ඇත්ත කරගෙන. යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේත්තං පජානාති කිව්වොත් අන බාහිර හම්බ වෙන්නේ නැහැ. එයා යථාභූතව හැදෙන හැටි දකිනවා මේක අර සංඛාරයක් බව දකිනවා. උපාදාය රූපයක් බව දකිනවා. එහෙම දෙයක් බාහිර නැහැ. සංඛාර බාහිර නැහැ. ඒක චිත්තයක්. චිත්තකය සිතකය සකස් වෙන්නේ. සිත කියලා දෙයක්වත් කොහෙවත් නැහැ. නමුත් මෙතන සිස්ටම් එකක් තියෙනවා. මේ සිද්ධියක් සිස්ටම් එකක් තියෙනවා. ඒක හට ගන්න ආකාරය තමයි මේ දකින්න ඕනේ. ඒක තමයි මෙතන මාර්ගේ. ඒ කියන්නේ මෙතන Nirodheට යන මාර්ගේ. ඒ කියන්නේ සත්‍ය දකිනවා, හැදෙන හැටි දකිනවා කියන එක. අනේ එහෙමනොත් තමයි සත්‍ය දැක්කොත් තමයි අන්න Nirodheට යන්නේ. ඒ කියන්නේ මිදීමක්. සත්‍ය දකින්නවා. එතකොට රවටෙන්නේ නැහැ. විජානාති නෙමෙයි සංජානාති. මේක ප්‍රජානාති. රවටෙන්නේ නැහැ. අන්න දැන් මෙතනදී බාහිර නෙමෙයි මේක සිතකයි හදාන්නේ. එතකොට නාමීය රූපයක් බාහිර හම්බ වෙන්නේ නැහැ. බාහිර කියලා අපි හිතන දෙයක් තියෙන්නේ. අපි සිතෙන් එළියට ගිහිලා නැහැ. හිතට වතුර තිබා වුණාට හිතට වතුර බොන්න බෑ කිව්වේ ඒකයි. හිතට බඩ කිනී කිව්වට හිත බත් කාලා නැහැ කිව්වේ ඒකයි. හිත ඇවිදිනවාකට හිත ඇවිදලත් නැහැ කිව්වේ ඒකයි. අන්න හිත අපි හැමදේම අපේ සිතමයි කියන්නේ. දරුවා කිය දරුවා ඉන්නවා කියන්නේත් අපේ හිත. දරුවෙක් කියලා කියන්නේත් අපේ හිත. අපි පොත බාහිර නැති බව අපේ අපි හදාගත්ත දෙයක් පොත කියන්නේ. ශබ්දයයි වර්ණයයි. අපි හැඩතලයට තමයි කිව්වේ ශබ්දය දැම්ම පොත කියලා. ඒ ඒක තමයි ඒතකොට සංකාරය. එතකොට ඒක අපි හදාගත් එකක්. ඒක බාහිර නෑ. ඒ වගේ අපේ රූපෙත් අපි කණ්ණාඩියෙන් දැක්කේ. පොතකේ දෙයක් බාහිර නැත්තම් අපේ රූපෙත් කණ්ණාඩියෙන් දැක්ක එකත් අපි හිතන දෙයක්. පොත කියලා අපි හිතනවා. අපේ රූපෙත් අපි හිතනවා මේ මමයි කියලා. අපි හිතාගෙනයි ඉන්නේ. නමුත් මෙතන ආත්ම කතාවක් නැහැ. මේක අනාත්ම ධර්මයක්. ශබ්ද වර්ණ එකට සම්පටිච්ඡන වුණු එකක්. ශබ්දයේ වර්ණයේ ගන්ධ රස පහස් සියල්ලම. නමුත් ශබ්දයේ වර්ණය ප්‍රකටයි. මේ පැත්තෙන් Apple කිව්වොත් දුරකථනෙන් කෝල් එකක් දීලා කාට හරි එයාට Apple ගෙඩියක් මැවෙනවා එහා පැත්තේ. ඇයි ඒ ශබ්දයට රූපයක් තියෙන හින්දා. හැබැයි චීන භාෂාවෙන් අපිට මොකක් හරි කිව්වත් අපිට තේරෙන්නේ නැහැ. ඒ ශබ්දයට රූප නැති නිසා. ඒකයි අර මොන්ඩිසෝරි අනකොට අපි අර කිව්වේ කහ පාට, රතු පාට, නිල් පාට yellow red blue කියලා අර වර්ණ පෙන්නලා ශබ්ද දානකොට ඒ වර්ණයේ ශබ්ද එකතු වෙන එක මනාකොට අපිට තේරෙන සංකාරය දෙන්නේ එතනින්. හැබැයි ශබ්දේ වර්ණය කිව්වම ගොඩක් අයට ඒක ඒක ඒක ගලප ගන්න බෑ. හිතනවා මේ අපිට වැරදිලා නැහැ. මේකේ ගැඹුරු තැනට ගිහින් බලන්න. නම් කරන ලද දෙයයි නාමේ. නම් කරන ලද කොහෙන්ද? ශබ්දෙන්. එහෙනම් ශබ්දෙන් තමයි මේක එන්නේ. ඒකයි මේක මේක මෙච්චර අපි ඔබට මේ ස්කන්ධ වර්ගය අරගෙන මේ මේ උපේ වර්ගය අරගෙන අපි ඔබට මේ ස්කන්ධ සංයුත්තයෙන් අරගෙන මේක හැදෙන හැටි ස්කන්ධේ හැදෙන හැටි ඒ ස්කන්ධේ උදේවැය දකින්න නම් ඒ ස්කන්ධේ හැදෙන හැටි දකින්න ඕනි. එහෙනම් මේ සිත හැදෙන හැටි දකින්න ඕනි. ස්කන්ධය කියන්නේ සිතයි. සිත හැදෙන හැටි දකින්න. දෙයක් හැදෙන හැටි දකින්න ඕනි. මෙතන තියෙන්නේ ඇත්තටම shabdයයි. shabdේම තමයි නාමය කියන්නේ. ඒක අපිට ඔබට පෙන්වන්න පුළුවන්. ඒක මේ සූත්‍රය අපි පැහැදිලි කරපු සූත්‍රයකින් එක අහගෙන ආවොත් ඔබටම වැටහෙවි මේ shabdෙම තමයි කියලා. ඔව් සෝතේ වේගය තුලයි සකස් වෙන්නේ. අර ස්පාක් වෙන වේගේ ඒ වේගෙන් ස්පාක් වෙනවා. ඒකයි කිව්වේ ශබ්ද වර්ණ ගන්ධ රස සියල්ලම එකට ස්පාක් වෙනවා. හැබැයි ඒකත් නැවත නැවත ස්පාක් වෙනවා. ඒක එක දෙයක් රූප රූපත්‍ය සංගතං අபிසංකරොතිගේ. හැබැයි රුප්පන්තිකෝ ආවසෝ රූපං කියපු දා රුප්පණේ නිසා දෙයක් බඩටපත් වෙනවා කියප එක. රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියප එක. ඉද්දෙනවා, රුප්පණේ වෙනවා, ස්පාක් වෙනවා. වේගෙන් ඒව එකට එකතු වෙන එකයි සම්පටිච්ඡානන සක්කාය. අනේකට ගැට ගැන ඒකයි සංඛාරා කියන්නේ. එන රූප රූපත්‍ය සංකතං අபிසංකරෝති කියන එකට එන්නේ රූපේ දෙයක් බවට පත් වෙන්නේ මෙන්න මේ විදිහටයි. එහෙනම් ඒ සකස් වීම සංඛාරා කියන එක දකින්න ඕනේ. ඒක මනෝවිඤ්ඤාණය තුළයි සිද්ධ වෙන්නේ. ඒක දකින්න මෙතන තවත් පැහැදිලි කිරීමක් තියෙනවා ගැඹුරින් යන්න ඕනි තරක්. දැන් අපි මේ මොහොතේ අපි ඔබට පැහැදිලි කරන්නේ මේ නිරුක්තිපත සූත්‍රය. මෙන්න මේ අවබෝධය ඇතුවයි නිරුක්තිපත සූත්‍රයට එන්න ඕනේ. මෙතනට මේ සූත්‍රය තුලත් ඔබට දකින්න ලැබෙනවා මෙතනටම දෙයක් බවට පත්වන ආකාරය. එතකොට මේ නිරුක්තිපස සූත්‍රයේ 123 වෙනි පිටුවේ තියෙන්නේ. එතකොට ස්කන්ධ සංයුත්තය අපි කව තුන්වෙනි සංයුත්තනිකය තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 123 වෙනි පිටුවේ නිරුක්තිපත සූත්‍රය ඔබට දකින්න ලැබෙනවා. යම් නිරුක්තිපත කෙනෙක් බහැර නොකරන ලදද බහැර නොකල විරුද දැනුදු බහැර නොකරනු ලැබෙද්ද මතුද බැහැර නොකරනු ලැබෙද්ද නුවණැති මහන බමුණන් විසින් පිළිකේ පිළිගන්නේ නොකරන ලදද මේ නිරුක්තිපත අදිවචනපත ප්‍රඥප්ති යන ඒ තිදෙනෙක් වේ කියලා කියනවා. ඒ කියන්නේ නිරුක්ති අදිවචන ප්‍රඥප්ති. අපි දන්නවා පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියලා කියනවා. එන්නේ කිරණයක්, දැනෙන්නේ පොතක්. අන්නේ හැදෙන හැටි. දෙයක් බවට පත් වෙන හැටි. ඒකයි මේ නිරුක්තිපත කියන්නේ. එතකොට දෙයක් කරගන්නේ කොහොමද කියන එකයි. අදිවචන නිරුක්ති ප්‍රඥාප්තියක්. එතකොට ප්‍රඥාප්තියක් කියන්නේ අපි අපි දාගත් එක. කොහෙවත් තියෙන එක නෙවෙයි. ඒක දාගන්නේ શબ્දකින්. ඒකයි ප්‍රඥාප්ති දාගන්නේ શબ્ද ඒක නම් කරලාද දේ. ප්‍රඥාප්ති කියන්නේ. එනේ ඒකම එතකොට શબ્දෙමයි. එතකොට શબ્දෙම තමයි අපි නාමයේ විදිහට ගන්නෙ. ඒක යම් වේදේති තං සංජානාති යම් සංජානත්තම් විතක්කේති යම් විතක්කේත්තම් දැන් අපි શબ્දේ හඳුනන දැන් නාමය හඳුනන්නේ වේදනා සංඥා වැරදුනා. මෙතන අපි කතා කරන්න ඕනි නාමය හඳුනන හැටිනේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අයං උච්චති නාමං වදිත. ඒතර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒතර වේදනා සංඥා චේතනා. ඒතර වේදනා සංඥා චේතනා කියන්නේ මෙතන දෙයක්. ඒතර දෙයක් වේදනා සංඥා චේතනා. ඒතර සම්මානිත සංඛාර වේලා. ඒතර දෙයක් ස්පර්ශ වෙන්නේ මනසිකාර. එහෙනම් දෙයක් කරලා ගන්න හැටි. එතකොට නාමය කියලා කියන්නේ නාමිකයා නම් කරලා. එතන සංඛාර එකතු වෙලා. එකතු වෙච්ච දෙයක් අන්න නම් කරනවා. අන්න එතන සංඛාර වෙන්නේ ශබ්දේ වර්ණ එකතුණු දෙයක් විදිහට අන්න ගත්ත නාමයේ මේ හැඩතල වලට හැමතිස්සෙම නාමයේ රූපයයි නාමීය රූපයයි අපි දකින්නේ හැමතිස්සෙම ශබ්ද වර්ණ එකතුණු චිත්තයක් චිත්ත රූපයක්. ඒතර චිත්ත රූපයක් කියන්නේ රූප සංඥාවක්. ඒතර ඒක ඇත්තටම ශබ්දයක් තියෙනවා. අපි දැන් දකින හැම දෙයකම බලන ශබ්දයක් තියෙනවා. ඇයි මේ අපි අසුරු කරන විඥානය චිත්තයක්. ඒ චිත්තයක එළියේ වර්ණයක් අපිට අපිට පේන શબ્දයක්. ඇයි? අපිට තියෙන දෙක එකතු වෙච්ච එකක්. ඒකයි කිව්වේ මෙතන හොඳින් දකින්න මේ චිත්ත නියාම, ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. චිත්ත නියාම තුල මේ අපි අසුරු කරන්නේ මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් කෝටි 800ම තමන්ගේ සිතෙන් එළියට ගිහිලා නැහැ කිව්වේ ඒකයි. ඒ කියන්නේ සිතක් අසුරු කරන්නේ. සිතක නම් ඒක ශබ්ද වර්ණ එකතු වෙච්චා. මේ ద్వාරොස්සේ එන ඒ ආරම්භන, ඒ ద్వාරොස්සේ එන මේ ඒ ප්‍රසාද එකතු වීම තුල හැදෙන එකක්. අපි එකට රැවටිලා බෑ. අන්න ඒක වේගයෙන් මේ වේගයක් තුල ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම මේක දිගටම ස්පාක් වෙවි තියෙන එකයි. මෙතන ආරෝපණයක් හැදෙනවා. අපි කිව්වා බල්බ් එක පත් වෙනකොට මේ බල්බ් එක ස්පාක් වෙනවා කියලා අර දඟරේ. නෙගටිව් පොසිටිව් ධන ඍණ කියන අන්ත දෙක. ඒක නිසා ස්පාක් වීම තුළ අර අර බල්බ් එක අපිට පේන ආලෝකයක් පත් වෙලා තියෙනවා. මෙන්න මේ සිද්ධියම තමයි මෙතන වෙන්නේ. ඒකයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියන තැන කජ්ජනීය සූත්‍රය පෙන්නුවේ අර බාහිර දෙයක් තියෙනවා කියලා අපි ගන්න එකයි ස්පාක් වීම. එතකොට මේ ශබ්දය වර්ණය මේ එන මේ මොහොතේ මේ එකට එන ස්පාක් වීලා එකට එන දේ බාහිර බාහිරයි කියලා අපි ගන්න එක. දැනෙන එක. මේ තියෙනවා මේ මේ ශබ්දෙ මේ මේ අතර වර්ණේ බාහිර නේ වර්ණේ බාහිර අපිට පේන්නේ. එතකොට බාහිර ඒක බාහිර තියෙනවා කියලා. එතකොට බාහිර මොකද ශබ්දෙත් එකතු වෙච්ච එක. පොතක් මේසයක් ඇදක්. දැන් සුද්දෙක් හිටියොත් එහෙම මෙතන බටහිර රටක කෙනෙක් හිටියොත් එහෙම විදේශිකයෙක් හිටියොත් එයා කියන ටේබල්, චෙයා ඒ શબ્ද වෙනස්. චීන ජාතිකයෙක් හිටියොත් શબ્ද වෙනස්. ඒක શબ્දයි වර්ණය එකතු වීම කියලා හොඳටම තේරෙනවා මේ චිත්තේ කියන්නේ. හැබැයි ඒක බාහිරයි කියලා ගන්න එක වෙනම තවත් කතාවක්. මෙන්න මේක හොඳින් දැක ගන්න ඕනි තරම්. ඒක මේ නිරුක්තිපත අදිවචනපත ඒ කියන්නේ ප්‍රඥාප්තිපත. ඒ කියන්නේ නිරුක්ති අදිවචන ප්‍රඥාප්ති කියන ඒවා. ඒ කියන්නේ චිත්තයක්. බාහිරයි කියලා ගත්තොත් තමයි එතකොට අර රුප්පනේ ඉද්දෙන එක. ආ අන්න තියනවා කියන. අන්න ඒක තමයි ආත්මීය ආරෝපණයට හේතුව. රුප්පනේ ඉද්දෙන එක. ඒක තමයි මේ දෙයක් කියලා ගත්ත එක. පොත කියලා. ඒකම තමයි එතකොට වටිනාකම. ඒකම තමයි ආරෝපණය. ඒකම තමයි එතකොට මේ නිරුක්තිපත අධිවචනපත ප්‍රඥප්ති බවට මේ දෙයක් බවට අපිට දැනෙන්නේ මෙන්න මේ නිසයි. මේක ඊගාව සූත්‍රය එනවා මඤ්ඤමාන සූත්‍රය. මඤ්ඤමාන සූත්‍රය තුල පෙන්වන්නේ අන්නේ ආරෝපණය. දැන් මේ මෙතනදී නිරුක්තිපත එන්න මෙන්න මේ දෙයක් කරගන්න එකම මඤ්ඤමාන සූත්‍රයට එනකොට ආරෝපණේ ඒ කියන්නේ මේක මඤ්ඤණාවට එනවා. ආ දැන් ඒක තියෙනවා කියලා. ඒක තියෙනවා තියෙනවා කියලා ගන්න එකයි. ඇත්තටම තියෙනවා මෙතන දෙයක් කියලා ගන්න එකයි දෙයක් කර ගන්න එකයි ඇත්තටම අපි මේ ජීවත් වෙනවා කියලා අපිට දැනෙන එක ආත්මීය දැනීම. ඒක තමයි අපි කියමේ බල්බ් එකේ ආලෝකයේ උපමා කරේ අපේ මේ චිත්තාරෝපණය කියන වචනයක් අපි හැදුවේ. මේක චිත්තාරෝපණයක්. මේ ආරෝපණයක්. අපි කියනවා චුම්බකය අර චුම්බක අර කාන්දම් වල ස්වභාවය ආරෝපණය වෙනවා කියලා. අපි කියනවා යකඩ කෑල්ලක මේ කාන්දම අත්විලුවොත් එහෙම ඒ කාන්දම් ගතිය යකඩ කෑල්ලේ තියෙනවා. අන්න ආරෝපණය වෙනවා. මෙන්න මේ විදිහම දෙයක් මෙතන සිද්ධ වෙනවා. ආලෝකයයි ශබ්දයයි එකට මෙතන මුසු වෙන එක ශබ්ද වර්ණ ගන්ධ රස පහස සියල්ල මුසු වෙන එක ආරෝපණයක් බවට පත් වෙලා. අර ආලෝකය වගේ බල්බ් එකෙන් ඇති වුණා. ආලෝකය කියන එක අර ස්පාක් එකෙන් හටගත්ත දෙයක් ඵලයක්. මෙතනත් එහෙම ආත්මය කියන එක හටගත් එකක්. හේතු හේතුඵල ධහම තුල ඔබට දකින්න ලැබෙනවා. එතකොට දෙයක් කරගත්තේ කොහොමද? අර ආවේ හැඩතලයක්, ඒ වගේ වර්ණයක්, ශබ්දයක්, ගන්ධයක්. වර්ණ, ශබ්ද, ගන්ධ, රස ඇර වෙන මුකුත් අපිට මේ ద్వාරොස්සේ එන්නේ නැහැ. ඒ වයින් තමයි අපි දෙයක් හදාගෙන තියෙන්නේ. මේක මේ මොහොතෙමයි සිත හටගන්නේ. මේ මොහොතෙමයි ස්පාක් වෙන්නේ. මේ මොහොතෙම නැති වෙන මේක වේගෙන් සිද්ධ වෙනවා. හැබැයි මේ පැහැදිලි කිරීම එකින් එක එකින් එක මෙහෙම ලියලා පැහැදිලි කරාට මේක වේගෙන් සිද්ධ වෙනවා. ඒ ෂණේම වෙනවා. ඒකයි කිව්ව අපිට එළිය තියෙන දෙයක් නෙමෙයි අපි හදාගෙනයි බලන්නේ කියලා. අතන පේනවනේ මේ හිතනවා කිව්වේ ඒක කෙටි කළා අරගෙනයි. නමුත් මේක ඇතුලේ ලොකු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මේ සූත්‍ර හැම එකකින්ම අරගෙන මේක පෙන්වන්න පුළුවන්. ඇත්තට මෙතන තියෙන උපාදාය රූපය සංඛාරය. සංඛාරයක් කියන්නේ චිත්තයක් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. දෙයක් කියලා ගත්තොත් අපි ඔබට ඒකයි පෙන්වන්නේ මේ මෛත්‍රී කියන්නේ දෙයක්, කරුණාව කියන්නේ දෙයක්, ඒකයි දුක කියන්නේ දෙයක්. එතකොට ඉරිසියා, වෛරය, ක්‍රෝධ සියල්ලම දෙයක්. මනෝ සංඛාරා. ඒකම තමයි අපි කියන්නේ දෙයක් කරනවා, අවිදිනවා, යනවා, එනවා ඒකත් සංකාරයක්. ඒ අඬනවා hina වෙනවා ඒකත් සංකාරයක්. ඒතර දෙයක් නිරූපණ දෙයක් නම් එතන ආත්මිකුත් තියෙනවා. දෙයක් තිබ්බොත් ඒකමයි ආත්මේ. ඒ කියන්නේ කණ්ණාඩියට දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි කණ්ණාඩිය දෙයක් බාහිර තියෙනවා නම් විතරයි කණ්ණාඩිය දෙයක් වැටෙන්නේ. ඒක උපමාව. දැන් උපමේය සිත. ඒ කියන්නේ දෙයක් කියලා ගත්තොත් තමයි මමත් තින්නේ කියන එක. ඒ කියන්නේ මමත් ඉන්නවා කියන එක තමයි ප්‍රතිබිම්බේ. මේ කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බේ. ඒ කියන්නේ ආත්මේ. ආත්මීය දැනීම. හැබැයි බාහිර තියෙනවා කියලා ගත්තොත් තමයි මේ පැත්තේ ආත්මීය දැනීමක් තියෙන්නේ. අන්න අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක හඳුනා ගන්න. ඒ කියන්නේ බාහිර තියනවා කියලා ගත්තොත් තමයි මේ පැත්තේ ආත්මීය ආත්මීය දැනීමක් තියෙන්නේ. බාහිර දෙයක් නැත්තම් මේ පැත්තේ ආත්මීය දැනීමකුත් නැහැ. ඒකයි කිව්වේ විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියන්නේ විනය්‍ය ලෝකේ ලෝකයක් නැති බව දැකින එක තමයි කායानुපස්සනාව වඩාන්නේ ලෝකේ අත්ත කරගන්න නෙමෙයි. ලෝකයක් නැති බව දකින්නේ. එහෙනම් අපි හදාගත්ත දෙයක් මිසක් බාහිර තියෙන එකක් නැති බව බාහිර තියෙන එකක් නෙමෙයි කියලා දකිනවනම් අන්න එයා සතර අතිපට්ඨානේ හරියට වැඩුව වෙනවා. මේකට චිත්තානුපස්සනා, ඒ කියන්නේ ස්කන්ධයම තමයි මේ. වේදනා, රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් මේකම තමයි කායानुපස්සනා රූප, වේදනානුපස්සනා, ඒ වගේමයි වේදනා මෙතන සංඥා සංකාර එකතු වෙන එක. ඒක තමයි චිත්තානුපස්සන වේදනා සංඥා එකතු වෙන එකයි සංකාර කියන්නේ. ඒකම තමයි චිත්තානු. සිත හැදෙන හැටි. මනෝවිඤ්ඤාණය හැද මේ දෙයක් කියලා ගන්න ආකාරයේ අර ආයතන විඥාණයට අයිති නැති බව දකින්න එකයි චිත්තානුපස්සනාවේ විශේෂය. ඒකේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන බවත් පවතින එකක් නොවන බවත්. එතනම ස්පාක් එකක් බව දකින්න එකත්. අනේ ඒකමයි ඇස කියන ආයතනෙන් දෙයක් හදා ගන්න එක තමයි. එතකොට මේ ඇස කියන්නේ පේන බවට. එතකොට පොත ඒ ඇස කියන ආයතනෙන් දෙයක් හැදෙන එක තමයි. එතකොට මේ සියල්ලම එකතු කරගෙන මේ දෙයක් පෙන්වන එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. මෙන්න මේ සතර හතිපට්ඨානේ වඩනවා කියන්නේ ස්කන්ධේම තමයි දකින්නේ. ස්කන්ධයේ උදේවය දකින්න එකනේ සම්පූර්ණම අපේ නිවන් මඟ වෙන්නේ. එහෙනම් ස්කන්ධය හඳුනා ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධ වර්ගයේ අපි අපිට තියෙන ලොකු කතාවක් පැහැදිලි කරන්න. කොහොමද මේ ආත්මය හැදෙන්නේ කියන එක. ඒතර කොහෙවත් තියෙන ආත්මයක් නෙමෙයි. කොහෙවත් තිබිලා ආපේකුත් නෙමෙයි. මේ මොහොතෙමයි සකස් වෙන්නේ. මේ මොහොත වෙනද. මේ ඇත්ත දැක්කේ නැත්තම් අනිවා ඒ කාන්තේම ඒ බාහිර තියනවා කියලා දෘෂ්ටිය තුල නැවත උපදිනවා. ඒකම අපි පෙන්නවා මේක විශාල පරයක්. සිරසාලනවා වගේ, මෙහිටි මෙහෙ යාපනය අලනවා වගේ මෙහි අල්ලනවා වගේ නූරේලිය අල්ලනවා වගේ එතකොට ඇමරිකාවෙත් අල්ලන්න පුළුවන් මෙන්න මේ වගේ මේ වේස වෙනස්ව පරයක් අපි කතා කරා. අපි ඒක තව අපි මේක නිතරම කතා කරනවා. ඔබ දකිනවා. එතකොට මෙතන ශක්තිය සකස් වෙන්නේ. අපි කෝ විඤ්ඤාණ ශක්තිය කියලා මෙතනම දෘෂ්ටියක් තමයි දෘෂ්ටිය තමයි ශක්තිය කියන්නේ. දෘෂ්ටිය තමයි ශක්තිය බවට පත් වෙලා තියෙන්නේ. මේකේ සැඟවුණු තැන් කීපයක්ම තියෙනවා. ඔබට ඉස්මතු වුණාද දන්නේ නැහැ. අපි දේශනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරා මේක හෙලි කරන්න. මේකේ සැඟවුණු වටිනාම තැනක් තමයි සැඟවිලා තියෙන තැනක් තමයි ඒ කියන්නේ මෙතන තියෙනවා මේ දෘෂ්ටි හට ගන්න ආකාරය දකින්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැන් ශක්තියක් මෙතන ජෙනරේට් වෙනවා. මෙතන ආරෝපණය එන එක. ඒ කියන්නේ ආත්මීය ආරෝපණය ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අර ලයිට් එකේ කතාව වගේ. ඒ කියන්නේ අර ධනරින කියන අර ලයිට් එකක් පත් වෙනකොට වයර් දෙකක් එනවා රතු පාට නිල් පාටයි ධනරිනගේ. මේ දෙක ස්පාක් වෙන එක තමයි අර කම්බි දඟරේ තුල බල්බ් එක ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒක තුල තමයි ආලෝකයෙන්. හැබැයි මේ ධනරින කියන ඒ ඒ වයර් නෙගටිව් පොසිටිව් වයර් දෙක වගේ තමයි නැති දෙයක් බාහිර තියෙනවා කියලා අපි හිතන එක. බාහිර තියෙනවා කියලා නැති දෙයක් තියෙන. දැන් අපි මේ අපි අන්ත දෙකක් හදාගෙන හදාගෙන ඉන්නවා. මේ අවිද්‍යා භූමියේ කතාව. අවිද්‍යා භූමියේ මොකද්ද වෙලා තියෙන්නේ? පෘථග්ජන භූමියේ බාහිර තියෙන බවට අපිට අපිට දැන් දෘෂ්ටිය අපි දෘෂ්ටිගත වෙලා. බාහිර අපි ඔක්කොම හිතන්නේ බාහිර තමයි මේ සේරම තියෙන්නේ කියලා. දැන් බාහිර තියෙනවා වගේ තමයි සාමාන්‍ය බැලු බැලමටත් පේන්නේ. නමුත් මේ පොත කියලා අපි හදපු එක මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. නමුත් බාහිර තියෙනවා කියලා හිතාගෙන අපි ජීවත් වෙන්නේ. සැප දුක් විඳින්නේ. ඒ නිසා තමයි අපිට දුක තියෙන්නේ. ඒක නිසා තමයි රාග දේශ මොහ තියෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ. ඇයි බාහිරෙන් එන්නේ ඔක්කොම? නෑ. ඔන්න උතනයි රැවටීම. බාහිර නැති දෙයක් තියෙනවා කියලා හිතන එක තමයි නෙගටිව් පොසිටිව් ෂෝට් එක. ඒ කියන්නේ ස්පාර්ක් එක. ඒ කියන්නේ අපිට ස්පාර්ක් වෙනවා තියෙනවා කියලා එකක්. දැන් තියෙන්නේ කොහෙද? බාහිර. හැබැයි එහෙම එකක් බාහිර තියනවද? නෑ. දැන් එතකොට මෙතන අන්ත දෙකක් හම්බ වෙනවා. අයි මේ පැත්තේ මම ඉන්නවා. මට පේන පොතක් බාහිර එළියේ තියෙනවා. දැන් එතකොට මම ආත්මේ වෙලා ඇයි මමනේ දකින්නේ. එතකොට බාහිර තියෙන එකයි මම දකින්නේ. එතකොට මේ පැත්තේ ආත්මයක් හැදෙනවා බාහිර තියනවා කියලා ගත්ත නිසා. අන්න අන්ත දෙකක් හම්බ වෙනවා අජ්ජත් බහිද්දා කියලා. එතකොට ඒකම තමයි නාමයේ රූපේ. මේ පැත්තෙන් හදාගන්න එක නාමයේ එළිය තියනවා කියලා ගත්ත එක රූපේ. හැබැයි මේක දෘෂ්ටියක්. මේක සත්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ බාහිර තියනවා කියලා අපි හදාග හිතන එකමයි දෘෂ්ටිය. එහෙම එකක් බාහිර නැහැ. ඒතර අපි හැමදේම සිතේ තියෙන්නේ, සිතේ හටගන්නේ. ඒකයි චිත්තේන නියතේ ලෝකේ කිව්වේ. ඒකයි සිත තුළම වෙන ලෝකේ. ඒකයි සංකප්ප ලෝකයක් කිව්වේ. ඒකයි සංඛාර ලෝකයක් කිව්වේ. ඒකයි සලායතන ලෝකෝ ලෝකෝ කිව්වේ. ඒක මනෝපුබ්බංගම ධම්ම. මේක මනස මූලික කරගත්ත ධර්මයක්. රෝහිතත්ත ලෝකේ බාහිරෙන් හොයන්න එපා කිව්වෙත් අන්න ඒ නිසයි. මේක අති ගැඹුරුයි අපි මේ කියන එක. හැබැයි මේ නෙගටිව් පොසිටිව් කියන ධන ඍණ කියන අන්ත දෙකම තමයි නැති දෙයක් තියනවා කියලා ගත් එක. බාහිර නැති දෙයක් තියනවා කියන බාහිරට දාන එක මේ පැත්තේ බාහිර තියෙන දේ මමයි දකින්නේ කියලා අන්ත දෙකක් දකිනේ. නැති දෙයක් තියනවා කියලා ගත් එක තමයි ධන ඍණ කියන ෂෝට් එක. ඇයි නැති දෙයක් තියනවා කියලා ගත්තට ඒක තියෙන එකක් නෙමෙයි. අන්න එතනයි ස්පාක් එක තියෙනවා තියෙනවා තියෙනවා කියපේ. හැබැයි කොහෙවත් නැහැ. තියෙනවා ඒ උනාට. තියෙනවා. තියෙනවා. කවුද කියන්නේ? අපි අනේකයි ස්පාගේ. ධනරින කියන අන්ත දෙක තමයි ඇත්තටම බාහිර නැති දෙයක් තියෙනවා කියලා හිතන්නේ. මේ පැත්තේ මම ඉන්නවා මම දකින පොතක් එළියේ තියෙනවා කියලා. අන්නේ මෙතන ස්පාක් වෙන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතීමයි. නැති දෙයක් තියෙනවා කියලා හිතීමයි ස්පාක් එක. හැමතිස්සෙම මේක ඒක ඒක තියෙන බවට පෙන්වන්න සමුදේ සමුදේ සමුදේ වේගයෙන් අර ස්පාක් එක සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒක නැවත නැවත නැවත රූප වැටෙන එක තමයි රූප රූපත්‍ය සංගතං අபிසංකරොතු කිව්වේ නැවත නැවත වේගෙන් රූප වැටෙන නිසා තමයි අපිට තියෙනවා වගේ පේන්නේ. අපි ඒක තමයි නිසා තමයි කිව්වේ අර බිත්තිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගණක් පහළ වෙනවා කියලා. අපික සම්පටිච්ඡන සංතීර්ණ ඔත්තපන ජවන් ජවන් ජවන් ජවන් ජවන් කියලා අර සිත් පහළ වෙන ආකාරය, සිතක් බල ගැන වෙන ආකාරය ඕකමනේ ගන්න වේදනා සංඥා සංකාර කියන්නේත් ඒකම තමයි. ඒ කියන්නේ සකස් වෙලා තමයි මේක හැමතිස්සම සකස් වෙවි තියෙනවා. ඒක හැමතිස්සම සමුදේ සමුදේ සමුදේ තියෙනවා. හැමතිස්සම අර ස්පාක් එක තියෙනවා තියෙනවා තියෙනවා බවට දැනෙන ස්පාක් එක. තියෙනවා තියෙනවා බවට දැනෙන ස්පාක් එක තමයි තියෙනවා කියලා අපිට පෙන්නලා තියෙන්නේ දැන්. ඒකම තමයි අපිට ආලෝකයක් වගේ චිත්තාල මේක තමයි අපි කිව්වේ ඒ කියන්නේ මෙතන චිත්තාරෝපණය ඒ කියන්නේ ආත්මීය ආරෝපණය ආත්මයක් තියෙන බවට දැනෙන ආරෝපණය තමයි අර උපමාව තමයි බල්බ් එක එළියේ අර බල්බ් එකේ ආලෝකයක් අපිට තියෙනවා ඒ ආලෝකේ අර ස්පාක් එක නිසයි තියෙන්නේ ඒ වගේම අපිට එළිය දෙයක් තියෙනවා කියලා නැති දෙයක් තියෙන බවට වේගය තුල දැන් මේ ස්පාක් වෙවි තියෙනවා. ඒ කියන්නේ මේ සමුදේ සමුදේ සමුදේ ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා ඒක වේගය තුල එකක් නැති වෙන්න කලින් තව එකක් අපිට ස්පාක් වෙන වේගය තුල බිත්තිය තියෙනවා මේ පැත්ත බලලා මේ පැත්ත බලන කලින් දැක පොත තාම තියෙනවා එහෙනම් ආත්මීය දැනීමක් අපිට ඇති කරලා තියෙනවා මෙන්න මේ ආරෝපණය චිත්ත ආරෝපණයයි තියෙනවා කියලා ගත්ත ආරෝපණය. අන්නේ ආරෝපණය තමයි අපිට මේ පෙන්වන්නේ. මෙතන නිරුක්තිපත, අදිවචනපත, ප්‍රඥප්තිපත කියලා මේ ආරෝපණය තමයි මඤ්ඤමාන සූත්‍රයට එන්න ඕනේ මේ දෙක එකටම තියෙන්නේ. මේ සූත්‍ර දෙකම හැමදාම ළඟ ළඟ තියෙන්නේ. ඔබටත් දකින්න ලැබෙයි. එතකොට නිරුක්තිපත අදිවචන පස ඒ කියන්නේ අර පටික සම්පස්සේට අදිවචන සම්පස්ස මේ ස්පර්ශයම තමයි දෙයක් කරගන්නවා කියන්නේ. ඒකම තමයි මෙතන එන්නේ කිරණයක් අපිට පේන්නේ පොතක් කියන එක. ඒකම තමයි මෙතන අදිවචනයක් කියලා. ඒ කියන්නේ සිත සිතක් හැදෙන හැටි. සිතවිල්ලක් හැදෙන හැටි. ඒකම තමයි ප්‍රඥප්ති කියන්නේ. අපි දාගත් එකක් ප්‍රඥප්තියක් කියන්නේ. ඒක බාහිර තියනවා කියලා ගන්න එක. සමහර අය කියනවා මේ ධර්මයේ එහෙම මෙහෙම දැකලා ප්‍රඥප්ති කියලා දෙයක් බුදුන් වහන්සේ දේශනා කළා නැහැ කියලා. නැහැ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හොඳට බලන්න මේ සූත්‍රය දිහා. නිරුක්තිපත සූත්‍රේ. ඒකේ කතා කරනවා නිරුක්තිපත, අදිවචනපත, ප්‍රඥාප්තිපත කියලා. ඔබට ඒ වචනේම ඔබට දකින්න පුළුවන්. මේ නිරුක්තිපත සූත්‍රය තුළ තයෝ මේ භික්ඛවේ නිරුක්තිපතා, අදිවචනපතා, ප්‍රඥාප්තිපතා, අන්න ප්‍රඥාප්තිපතා. ප්‍රඥාප්ති කියලා දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ හදාගත්ත ප්‍රඥාප්තියත් තුළ අපි ඉන්නේ. ඒ ප්‍රඥාප්ති තමයි අපි අසුරු කරන්නේ. ආ, ඊතරම බුදුන් වහන්සේ මේ දේශනා කරන ටික බැලුවොත් අසංකින්නා අසංකින්න පුබ්බා න සංකි සංකින්ති න සංකි සාන්ති අපති අපති කුට්ඨා සමනේහි බ්‍රහ්මනේහි විඤ්ඤුහි ඒ කියන්නේ මහණෙනි අර අපි කිව්වේ නිරුක්ති යම් නිරුක් යම් නිරුක්තිපත යම් නිරුත්තිපත කෙනෙක් ඇද්ද යම් නිරුත්තිපත කෙනෙක් බැහැර නොකරන ලදද බැහැර නොකල විරුද ඒ කියන්නේ මේ මේක තියනවා කියලා ගත්තොත් බැහැර කලේ නැත්තම් මේ නිරුක්තිපත දැනුතු බැහැර නොකරනු ලැබෙද්ද බැහැර කරන්නේත් නැත්තම් මතුතු බැහැර නොකරනු ලැබෙද්ද ඉදිරියට බැහැර වෙන්නේත් නැත්තම් නුවණැති මහන බමුණන් විසින් පිළිකෙව නොකරන ලදද මේ නිරුක්තිපත අධිවචනපත තිදෙනෙක් දැන් අන්න මේ බැහැර කරන්නේ නැත්තම් මේ එනේන එක සත්‍ය දැකලා මිදෙන්නේ නැත්තම් ඒක තියෙනව වබට දැනෙනවා නම් අනේ ඒ තියෙනව බවට දැනීම තමයි අධිවචනපත ප්‍රඥාප්තව නිරුක්තිපත තිදෙනෙක් තියෙනවා කියන එක. අදිවචන නිරුක්ති ප්‍රඥප්ති මේ ඇත්තටම මේ වචන වචන තමයි මේ වචනවල පරම සත්‍යයක් නෙමෙයි වචන භාවිතා කරනවා විතරයි. නමුත් මෙතන මේ පෙන්වන්නේ දෙයක් බවට පත්වෙන ආකාරය. ප්‍රඥප්තියක් හැදෙන හැටි. ඒ කියන්නේ අදිවචනයක් හැදෙන හැටි. නිරුක්තියක් හැදෙන හැටි. ඒක අපිට දැන් අපි දෙයක් දැකලා ඒක අත්හැරෙන්නේ නැත්නම් ඒක දිගටම ඒක නැවත නැවත එනවනම් ඒක අපිට බලගැන් වෙනවනේ. ඒක තියෙනවා වෙලානේ. අන්න ඒ දේ. අපි අර කාටුන් එකේ එක පින්තූරයක් ඇවිල්ලා ගියාට කාටුන් පේන්නේ නැහැ. වේගයෙන් පින්තූර ගොඩාක් ආවොත් අන්න තියෙනවා අර කාටුන් එක ත්‍රිමාණ වෙනවා. චිත්‍රපටියක් පේනවා. අපි කැමරාවේ එක පින්තූරයයි ගත්තේ. ඒකේ නැහැ එතකොට චිත්‍රපටියක්. ඒ කියන්නේ ඒකේ නැහැ එතකොට ඒ ඒ ඒ වීඩියෝ එකක් නැහැ. නමුත් අපි කැමරාවෙන් ගත්ත පින්තූරේ පින්තූරයක් විතරයි. නමුත් පින්තූර ගොඩාක් ආවොත් මොකද වෙන්නේ? අන්න එතකොට අපිට වීඩියෝ එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට දර්ශන තලයක් හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි අපිට අද දෙයක් තියෙනවා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපටියක් පේනවා වගේ. අපිට ඇත්ත ලෝකෙත් පේන්නේ අර චිත්‍රපටය හදන විදිහමයි. අර පින්තූර එකක් නෙමෙයි පින්තූර වේගෙන් එන්න එන එක. ඒක තුළ තමයි මේ බැහැරවීම සිද්ධ නොවේද නැවත මේ අදිවචනය නිරුත්තිය ප්‍රඥප්තියක් හටගනී කියන එක. මෙතන හට ගන්නවා මිසක් කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. හට ගන්න සංකතයක් තමයි සංකත ධර්ම. හේතු නිසා හට ගන්න එක. මහණෙනි යම් රූපයක් අතීතද නිරුද්ධද විපරිණාමද ඌයේ යනු ඒ රූපයාගේ සංඛ්‍යාවයි. ඒකේ සංඛ්‍යාව කියන්නේ මේක වටිනාකමක් ඇති වෙන හැටි. මහන්නේ යම් රූපයක් අතීතද, නිරුද්ධද, විපරිණාමද, විපරිණතද ඌයේ යනු ඒ රූපයාගේ සංඛ්‍යාවයි. ඒ කියන්නේ අතීතයි, නිරුද්ධද, විපරිණාමද යනු ඒ රූපයාගේ සංඛ්‍යාව. ඌයේ යනු ඒ රූපයාගේ නාමය. තියනවා කියලා ගත්තොත් ඒම තමයි නාමය. ඌයේ යනු ඒ රූපයාගේ නාමයයි. ඒ කියන්නේ දැන් රූප මහණෙනි යම් රූපයක් අතීතද නිරුද්ධද විපරිණාමද ඒ කියන්නේ අටගෙන රූපේ එතනම නැත වෙනවා ස්පාක් එක එතනම රූප සංඥාව එතනම ඒ කියන්නේ චක්කු විඤ්ඤාසිත එතනම හටගෙන නැති වෙනවා. වගේ මේ දැන් ඇස පේන බව නම් ඇසට එන ආරම්මණය එතනම හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒක වේගය තුල දෙයක් කරලා අපිට පෙන්නනවා. ඒතර දෙයක් අපි එකපාරටම දකින්නේ පොතක්. ඒතකොට මේ සිද්ධි ඔක්කොම වෙලා ඉවරයි. දෙයක් වෙලා ඉවරයි. එතකොට ඒක තමයි ඌයේ යනු ඒ රූපයාගේ නමයි. නමයයි නාමයයි. එතකොට එතනම පේනවා. එතකොට රූපයාගේ ඒ නාමය කියන එක අපි අර සෛද්ධාන්තික වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ආයමුච්ඡේද නාමං කියන කොටත් අපිට තේරෙනවා මෙතන දෙයක් කර ගන්න ආකාර සංචේත චේතනා කියන්නේ සංකාර නිසයි දෙයක් හැදෙන්නේ. එතකොට ඒකම තමයි අපි අපි මේ ප්‍රඥාප්තියක් කියන්නේ. ඒකම තමයි අපි ශබ්ද වර්ණ මේක දෙයක් නවත නවත නවත නවත වේගෙන් එන නිසා තමයි අර කජ්ජනීය සූත්‍රයේ පෙන්වන ආකාරයටම දෙයක් බවට රූපණය නිසා නැවත නැවත වැටීම නිසායි දෙයක් රූපං රූපත සංගතං අபிසංකරොත කියන තැනට එන්නේ දෙයක් බවට පණ ගැන් වෙන ආකාරය. එතකොට මේක නුවණින් දකින්න ඕනේ තනම් ඌයේ යනු ඒ රූපයගේ ප්‍රඥාප්තියයි. ඒ කියන්නේ ප්‍රඥාප්තිය. අපි හදාගත් එකක් තියනවා කියලා ගත්ත එක ඇත යනු ඒ රූපයාගේ ඇත යනු ඒ රූපයාගේ සංඛ්‍යාවයි. වන්නේ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව එතකොට මෙතන තියෙන වචන මායාවක් තියෙනවා වචන මේ මේ භාවිතය තුළ නමුත් ඇත්තට මේක කෙටියෙන් කියනවා නම් දෙයක් කියලා ගත්ත ඒකයි ප්‍රඥාප්ති අධිවචන නිරුත්ති කියලා පෙන්වන්නේ යම් භික්ඛවේ රූපං අතීතං නිරුද්ධං විපරිණාමං විපරේන්තං අහෝසීති තස්ස සංඛා අහෝසීති ඒ කියන්නේ ඒක විපරිණාමය අතීතයේ රූපය යම් භික්ඛවේ රූපං අතීතං නිරුද්ධං ඒ කියන්නේ රූපයක් හටගෙන නිරුද්ධ වෙලා නම් විපරිණාම වෙලා නම් අහෝසීති තස්ස සංඛා අහෝසීති එහෙම වුණොත් ඒක අහෝසී වෙලා යනවා ඒක නැති වෙලා යන්න ඕනි තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤප්ති. ඒක න තස්ස සංඛා අත්ථීති න තස්ස සංඛා භවිස්සන්ති. ඒ කියන්නේ මේකේ සූත්‍රය තුල බැලුවහම මේ වචන ටිකේ හොඳට අපිට පේනවා න තස්ස සංඛා භවිස්සන්ති කියන්නේ ඒ කියන්නේ ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ හටගෙන එතනින් ඉවරයක් වෙන්නේ නැහැ. ඒක ඒක භවිසන්ති වෙන්නේ නැහැ න තස් න තස් සංකා භවිසන්ති කියන්නේ ඒක නැවතත් පවතින රූපයක් දෙයක් බවට පත් වෙන ආකාරය යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණා විපරෙන්තං අහෝස්දීති තස්ස සංකා අහෝස්දීති ඒ කියන්නේ ඒක සාමාන්‍ය ස්වභාවය තමයි අටගෙන නිරුද්ධ වෙන්නේ තස්ස සමඤ්ඤා අහෝතීති තස්ස පඤ්ඤප්ති තස්ස සංකා අත්ථීති අත්ථීති කියන්නේ ඒක තියනවා කියලා ගත්තොත් න තස්ස සංකා භවිසති. ඒ වුණොත් ඒක නිරුද්ධ වෙන්නේ නැහැ. තියෙන දෙයක් බවට පත් වෙනවා. අන්න මේ මෙන්න මේ කාරණාව තාම වැදගත්. හැබැයි මේක ටිකක් මේ සූත්‍රවල පැහැදිලි කිරීම නිසා න්‍යායාත්මකයි, සෛද්ධාන්තිකයි. නමුත් ප්‍රායෝගිකව ඔබට කියනවා නම් බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන්. දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතනමයි අපේ ආත්මීය ස්වභාවයත් ඉස්මතු වෙන්නේ. අපිට මේ ශබ්ද වර්ණ සියල්ල මේ ස්පාක් එක තුල වේගය තුල ආරෝපණය තුල අපිට ආත්මීය ස්වභාවයේ ගොඩ නැගිලා තියෙන්නේ තියෙනවා කියන ස්වභාවයක් එක්කලයි. එතකොට මේක ආරෝපණයක්, චිත්ත ආරෝපණයක්. මේක මායාවක්. ආත්ම කතාවක් මේ ධර්මයේ තුල නැහැ. ඒකයි ශබ්ද වර්ණ වල ආත්ම කතාවක් නැහැ කිව්වේ. ඒකයි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියනකොට දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු ආනන් දුටු ආපමණ කියන්නේ ඒ කියන්නේ වර්ණේ වර්ණයක් විතර නම් ශබ්ද එකතු වෙන්නේ නැත්නම් දෙයක් හම්බ වෙන්නේ අර පොන්ඩිසෝරියේ උගන්වනකොට කහපාට කියලා වර්ණයට ශබ්දයක් දැම්මේ නැත්නම් දරුවට ශබ්ද සේරම වර්ණ සේරම එකයි. ශබ්ද දාලා එකින් එක එක එක වෙනස් කරලා පෙන්නපු නිසායි දෙයක් බවට පත් වෙන්නේ. අන්න ශබ්ද වර්ණ එකතු වීම තුළ මේ මේ මේ මේ මේ ආරම්මන මේ එන මේ එන ద్వාරෝසේන ප්‍රසාදවල ස්පාක් වීම එකට එකතු වීමයි ඇත්තටම සංඛාරය ඒ කියන්නේ සකස් වීමයි ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න වීමයි දෙයක් නිරූපණය කරන්න හේතු. පටිච්ච සමුපාදය අවබෝධ කරනවා කියන්නේ දෙයක් හැදිලා තියෙන්නේ මේ සියල්ලම එකට මේ අපේ මේ ద్వාර ඔස්සේ එන ඒ ඒ ඒ කියන්නේ සෙන්සර්ස් ඔස්සේ ෆයිව් සෙන්සර්ස් ඔස්සේ එන ස්පාක් වීම. තව විදිහකින් කියනවනම් ඒක අපිට ආරෝපණයක් ඇති කරලා තියෙනවා. අර චිත්ත ශක්තිය කියන අර විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය වගේ චිත්ත ශක්තියක් කියන එකක් ශබ්ද වර්ණ එකතු වුණු එකක් තියෙන බවට දැන දැනීමක් ඇති කරලා තියෙනවා. ඉතින් මේක තමයි චිත්තාරෝපණය. ඉතින් ඒකම තමයි අතණ්හාමාන දිට්ටි මම ඒ කියන්නේ මඤ්ඤමාන කියලා කියන්නේ මේකම තමයි. එතකොට මෙතනම ප්‍රඥාප්ති එතකොට දෙයක් අපි කියන ප්‍රඥාප්තියක් අපි අපි දන්නවා සාමාන්‍යයෙන් පොත කියන්නේ ප්‍රඥාප්තිය සම්මුතියක්. කොයිවත් තියෙන එකක් නෙමෙයි. ඒ අන්නේ ඒකම තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ අපි හදාගත් එකක් කියන්නේ. ඒක බාහිරින් හම්බ වෙන්නේ නැහැ කෙනෙක්. කෙටියෙන් ගත්තොත් ඔන්න වගේ ඔබට සරලව මේක දකින්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් ඒකම තමයි එතකොට වේදනා සංඥා සංකාර විදිහට පැහැදිලි කරනවා සූත්‍රය තුල. ඊට පස්සේ මහණෙනි යම් රූපයක් දැන් ඊට පස්සේ කියනවා මේ විඥානයත් ඒ වගේම පැහැදිලි කරනවා. අතීතද නිරුද්ධද විපරිණාමද එය අර විදිහටම කියනවා මේ යම් විඥානං අතීතා නිරුද්ධං විපරිණාමං අහෝස්තීති තස්ස සංකං අහෝස්තීති තස්ස සමඤ්ඤා අහෝස්තීති කස සංඥා සංඥන්ති තස්ස න තස්ස සංකා අත්ථීති ත තස්ස සංකා අත්ථීති න තස්ස සංඛා භවිස්සanti තියනවා කියලා ගත්තොත් අතීති කියලා ගත්තොත් අතීති කියන්නේ තියනවා කියන එක තියනවා කියලා ගත්තොත් ඒක භවිස්සanti ඒක ඉවරයක් වෙන්නේ නැහැ ඒක උපාදාන වෙනවා කියන එකයි. එතකොට ඒක දෙයක් බවට පත් වෙනවා කියන එකයි. එතකොට පොත දෙයක් බවට පත් වෙන ආකාරයයි මේ සූත්‍රයෙන් අපි ඔබට ඉස්මතු කරන්න උත්සාහ කරේ. සූත්‍රයේ පෙන්වන කාරණාවත් එයයි. ඒ ඒක ගන්න බොහොම අමාරුයි. හොඳ ධර්මය ඇසින් දැක්කොත් ධර්මාබෝධය තුළින් දැක්කොත් දෙයක් නැති ධර්මයක් බව දැකලා මේ දේ බැලුවොත් මේ සූත්‍රය දිහා ඔබට ඒ දේ දකින්න ලැබෙයි. මහණේ යම් රූපයක් අජාතද අපාතු භූත ඒ කියන්නේ පහළ නොවිද වන්නේ යනු එයට සංඛ්‍යාවයි. නැති දෙයක් තියනවා කියලා ගැනීම තමයි. එතකොට මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ වන්නේ යනු එයට නාමයයි. අන්න නාමය කියන එක එතනත් පැහැදිලි කරනවා. වන්නේ යනු එයට ප්‍රඥප්තියයි. ඇත යනු එයට සංඛ්‍යාවයි. ඌයේ යනු එයට සංඛ්‍යාවයි. මේ වේදනා සංඥා සංකාර විඥාන සියල්ලම ඇත යනු එයට මේ ඌයේ යනු එයට සංඛ්‍යාව. එතකොට තේරුම ලියලා තියෙනකොට පැටලි සහිතවයි තියෙන්නේ. නමුත් සූත්‍රය තුල හරියට තියෙනවා යම් භික්කවේ රූපං අජානං අපාතු භූතං භවිස්සාන්තිති තස්ස සංකා භවිස්සතිති තස්ස සමඤ්ඤා භවිස්සතිති තස්ස පඤ්ඤප්ති න තස්ස සංකා අත්තිති න තස්ස සංකා අහෝසීති එහෙම වුණොත් මේ න තස්ස සංකා අහෝසීති කියන්නේ තස්ස සංකා න තස්ස සංකා මෙතන තස්ස සංඛා අත්ථීති කියලා ඒක තියෙනවා කියලා ගත්තොත් නේ තස්ස සංඛා අහෝසීති කියලා ඒක නැති වෙන්නේ නැති බව මනාකොට මේ සූත්‍රය තුල දකින්න ලැබෙනවා. ඒකේ තේරුම ඒ වුණාට යම් කිසි හිතන විදිහකට ලියපු එකක් තමයි අපිට පේන්නේ. ඒකේ තුල තියෙනවා ඔබට දකින්න දෙයක්. ඔබත් ඒක හොඳින් අධ්‍යයනය කරලා බලන්න ඔබට දැනෙවි. මේක දෙයක් කරගන්න එහෙම වුණොත් ඒක නැති වෙන්නේ නැති බවයි අර න භවිස්සති කියලා කියනකොට ඒකේ තේරුම ඒ වුණාට නැති වෙන්නේ නැතිව තියෙනවා කියලා ගන්න බව හඟවන්නේ නැහැ තේරුම ලියනකොට. නමුත් ඒක ධර්මයසින් දැක්කොත් පේනවා දෙයක් නැති වෙන්නේ නැතුව දෙයක් තියෙන බවට ගන්න එක තමයි මේ ආරෝපණය, චිත්තාරෝපණය ඇද නැටි ප්‍රඥාප්ති එතකොට මෙතන නිරුක්තිපත අධිවචනපතෝ ප්‍රඥාප්තිපතෝ කියනකොට ඒ නිරුක්ති අධිවචන ප්‍රඥාප්ති කියන්නේ අපි විසින්ම හදාගත්ත දෙයක් මිසක් බාහිර තියෙන දෙයක් අපිට මේ පේන එකක්වත් බාහිරයෙන් තියෙන එකක්වත් නෙමෙයි. ඒවා ප්‍රඥාප්ති සම්මුති. ඒකයි නිරුක්තිපත අධිවචනපත ප්‍රඥාප්තිපතෝ කියලා කිව්වේ. ප්‍රඥාප්ති කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. අපි දාගත්ත දෙයක්, අපි හදාගත්ත දෙයක්. ඒ කියන්නේ පේනව නෙමෙයි. අපි හැමදේම හිතන දෙයක් මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. චිත්තයක් අපි අසුරු කරන්නේ අපි බාහිර තියෙන දෙයක් ඇසුරු කරනවා නෙමේ කියන තැන අන්න එතනට ඔබ ගත්තොත් ඔබගේ නුවණ පාදගත්තොත් එතනින් ඔබට ධර්ම ඇස හමු වෙනවා. ඒ කියන්නේ සමුදය කියන්නේ දෙයක් තියනවා කියලා ගන්න එකයි. එහෙමනොත් තමයි දුක සත්‍ය තියෙන්නේ. ඒක දෙයක් නැති බව දැක්කොත් තමයි Nirodhe. ඒ දැකීමයි මාර්ග සත්‍ය වෙන්නේ. මහණෙනි යම් රූපයා ජාතද ආපාතු භූතද අත යනු එයට සංඛ්‍යාවයි. අත යනු එයට නාමයි. ඇත යනු ඒට ප්‍රඥප්තියයි. ඇත යනු ඒට නාමයයි, ඇත යනු ඒට ප්‍රඥප්තියයි, ඇත යනුට සංඛ්‍යාවට ගත් එකයි. ඌයේ යනු ඒට සංඛ්‍යාවයි. යවන්නේ ඒ යනු ඒට සංඛ්‍යාවයි. වේද වේදනා සංඥා සංකාර ඔක්සම් මේ විදිහටම ආයමත් ඒක යම් භික්කවේ රූපං ජාතං පාතු භූතං අත්ථීති තස්ස සංඛා අත්ථීති තස්ස සමඤ්ඤා අත්ථීති තස්ස පඤ්ඤප්ති නතස්ස සංඛා අහෝසීති ඒ මොනොත් ඒක අහෝසි වෙන්නේ නැහැ කියන එක සූත්‍රය තුල අපිට දකින්න ලැබෙනවා නතස්ස සංඛා භවිස්සන්ති ඒ මොනොත් ඒක නැති වෙන්නේ නැහැ කියලා ඒක උපාදාන වෙලා ඒ කියන්නේ මේ ආරම්මණය මේ අරමුණ ගැන කතා කරන්නේ ඒ අරමුණ පොත දකින්න සිතනම් ඒ පොත කියන දේ අපි හදාගත් එකක් ඒක ශබ්ද වර්ණ සියල්ලම හැදෙන දේ නැවතත් ඒක නැවත නැවත නැවත නැවත එනම තුල ඒක අත්ථීති කියන තැනට එනවා. ඒක න භවිස්සති ඒක යන්නේ නැහැ. අන්න ඒක උපාදාන කරගන්නවා කියන එකේ උපාදාන කියන කවුරුත් කරන දෙයක් නෙමේ. එතන ඒක බලගැන් වෙනවා. ඒ බලගැන් වීම තමයි චිත්තාරෝපණය කියන්නේ. මේක වෙනම කෙනෙක් පුජ්‍යලයක් කරන දෙයක් නෙමේ. ඒකයි කිව්වේ නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් අග මේ ප්‍රතිබිම්බේ තමයි ඇදුවෙත් නැහැ. මේක අපි කරපු දෙයක් නෙමේ. වෙන කෙනෙක් හැදුවෙත් නැහැ. නය ඉඳන් අත්ත කතම් බිම්බන් නය ඉඳන් පරක මේ ප්‍රතිබිම්බය කියන්නේ මේ පොත කියන එක. පොත කියන එක. එතකොට ඒක නයිදන් අත කතම් බිම්බන් නයිදන් පර කතම් අකම් කියන්නේ තමන් හැදුවෙත් නැහැ වෙන කෙනෙක් හැදුවෙත් නැහැ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිර්ජන නිරුද්ධ කියන්නේ හේතුඵල ධහම අනුව සකස් වෙනවා කියන එකයි අන්න ඒකයි උපාදාන වෙනවා දෙයක් කරගන්නවා චිත්තාරෝපණය වෙනවා බලගැන් වෙනවා ඒ කියන්නේ මේ අපිට මේ අපිකේ අර මිලිවොට් පහ කරන්ට් එකක් උපදිනවා වගේ මේ උපමාවක් ඒ කරන්ට් එකක් එහෙම එකක් නෙමෙයි නමුත් ඒ ආරෝපණය අපි ශුන්‍යත අපි කියන්නේ සුසුඤ්ඤා ඔස්සේ ස්නායු පද්ධතිය තුළ ශක්තියක් අපේ පවතින්නේ මෙන්න මේ ආරෝපණය නිසා ඒ චිත්ත ශක්තියක් අපිට තියෙනවා කියන දැනෙන ශක්තියයි අපි මේ හැම මොහොතෙම ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට එතන මේ ස්පාක් වීම තුළ රුප්පණය තුළ එහෙම නැත්නම් මේ ප්‍රඥාප්ති සම්මුති අධිවචනපත. ඒ කියන්නේ ප්‍රඥාප්තිපතෝ අදිවචනපත කියන්නේ නිරුත්තිපත ප්‍රඥාප්තිපත අදිවචනපත කියන මේ නිරුත්තිපත සූත්‍රය තුළ පෙන්වන්නේ දෙයක් බවට පත්වන ආකාරය. එතකොට මහණෙනි යම් නිරුක්ති මාර්ග කෙනෙක් බැහැර නොකරන ලදද බැහැර නොකල විරුද දැනුදු බැහැර නොකරනුයේ ලැබෙද්ද මතුදු බැහැර නොකරන්නේද නුවණැති මහණ බමුණන් විසින් පිළියෙල කොට නොකරන ලද්දේද මේ නිරුක්ති අදිවචන ප්‍රඥප්තියේ තිදෙන මේ මේ හට ගැනීමයි කියන එකයි කියන්නේ ඉමේ කෝ භික්ඛවේ තයෝ නිරුත්තිපතා අදිවචනපතා ප්‍රඥාප්තිපතා අසංකින්න අසංකින්න පුබ්බා න සංකී සංකීයන්ති න සංකීය සම්ති අපපති කුට්ඨා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි ඒ කියන්නේ දෙයක් බවට පත්වන ආකාරය තමයි මේ පෙන්නන්නේ මහණෙනි උක්කල දනනු වැසි අහේතුකවාදී මේ අක්‍රීයවාදී නාස්තිකවාදී වස්ස නම් යම් දෘෂ්ටිගතයෝ ඌවාහුද ඌහුද මේ නිරුක්ති මාර්ග අධිවචන මාර්ග ප්‍රඥප්ති මාර්ගයෝ තිදෙන ගැරේ යුතු කොට පිළිකෙව කොට නොසිතූහ ඒ කවර හේඳයත් ඒ නින්දා ගට්ටන දෝෂ රෝපණ අපවාද බිහෙණියයි ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙතන අවසානයේදී තියෙනවා පැහැදිලි කිරීමක් යේහි තේ භික්ඛවේ අසේහි දැන් මේකේ නිරුක්තිපත අධිවචනපත ප්‍රඥාප්ති මෙතනදී මේක ගැන සැලකිල්ලක් දැක්වේ නැති බව කියනවා ඒ ඒ බුදු සමය තුළ ඉතින් මෙතනදී ඇත්තටම අපිටත් මේ මේ සූත්‍රය ඊටාම ගැඹුරු සූත්‍රයක්. මේකේ තියෙන කාරණාව දකින්න අතිශය අතිශය ගැඹුරු අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් මනාකොට මේ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් හොඳ ඇති කෙනෙකුට තමයි මේ නිරුත්ති ප්‍රඥප්ති අධිවචන කියන එක හැදෙන ආකාරය. ඒ කියන්නේ දෙයක් කොහොමද වෙන්නේ ආත්මයක් කොහොමද හැදෙන්නේ කොහොමද මෙතන කෙනෙක් ඉන්නා වගේ දැනෙන්නේ මේක අපිට නිකන් ආවට ගියාට සුළුවට තකන්න බෑ. මෙතන සත්වයේ පුජ්‍යලයක් නෑ, ආත්ම කතාවක් නෑ. ශබ්ද වර්ණ ටිකක, ශබ්ද වර්ණ, ගන්ධ රස පහස ටිකක ස්පාක් වීමක් එහෙම නැත්නම් මේ මේ ප්‍රසාද වීම ටිකක එකතුවක් මිසක් ඇත්තට මේවා වෙන් වුණොත් අර සලායතන නිරෝධයක් මිසක් කෙනෙක් පුජ්‍යලයේ සත්වයේ දෙයක් හම් වෙන්නේ නැහැ. මේසයක් පුටුවක් ඇඳක් ඉරක් හඳක් ගහක් කොලක් එහෙම දෙයක් තියෙන තැනක් කොහෙවත් හම් වෙන්නේ නැහැ. මේවා සේරම අපි විසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති, නිරුත්ති, අදිවචන ප්‍රඥප්ති. මේවා කොහෙවත් නැහැ. අත්‍තරම අපි දාගත්ත ඒවා කොහෙවත් නැහැ. ඉතින් මේවා තුල තමයි අපිට වටිනාකම් ඇති වෙලා තියෙන්නේ. ඒක මේක දෙයක් කරගත්ත නිසායි අපි දුකට වැටිලා ඉන්නේ. ලෝකයක් තියෙනවා මාත් ඉන්නවා කියන තැනට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මම ඉන්නේ දෙයක් තියෙනවා කියලා දකින තාක්. ලෝකේ තියෙන තාක් ඉර හඳ ගහකොළ මේස පුටු ඇඳන් අඹගස් නාගස් තියනවා කියලා ගන්න තාක්කල් ලෝකෙ මිදීමක් නැති තාක්කල් අවිද්‍යාව භූමියයි තියෙන්නේ. ඒ කියන්නේ රැවටීමයි. ඒ තාක් අපි සසර මෙරි මෙරි උපදින සසර චක්‍රයක් අපිට හම්බ ඉතින් මේ අපි කතා කරන්නේ සිතුවිලි සංසාරයක් සිතක් ඉපද නිරුද්ධ වෙන ඒ සිතුවිලි પરම්පරාවක් ගලන ආකාරයක්. ඒ සිත දැක්කොත් මේ මොහොතේ මේ ෂණේ විතරයි කියලා ඒ සිතුවිලි වල ගලේ ගැලීමෙන් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. උපාදානය වෙන්නේ නැහැ. දෙයක් හමු වෙන්නේ නැහැ. සත්‍ය දැක්කොත් විතරයි මේ මිදීම සිද්ධ වෙන්නේ. මේ ධර්මයේ හොඳින් දකින්න ඊටාම වටිනා සූත්‍රය මේ නිරුත්තිපත සූත්‍රය දෙයක් කරගන්න ආකාරය තමයි ඒ තුල තියෙන්නේ. අපි ඊගාවට ඔබට ඉදිරිපත් කරන්නේ මේ මඤ්ඤමාන සූත්‍රය තුළ ඒ ඒ අරහත් වර්ගයට එනවා. දැන් අපි මේ යන්නේ උපය වර්ගය තුලයි. අපි බලමු මේ කොහොමද එකිනෙක සම්බන්ධ වෙන්නේ කියලා මේ දෙයක් කියලා කොහොමද අපිට හම් වෙලා තියෙන්නේ කියලා. ආත්මයක් කොහොමද හැදෙන්නේ කියන එකත් ඒ ඔස්සේම තමයි මේක බොහොම අසීරු කටයුත්තක් කෙනෙකුට අපිට එහෙම පේනන බෑ. යාටම අභ්‍යන්තරයෙන් නුවණට පෑදෙන්න ඕනේ ආත්මයක් නැති බව දැක ගන්න. මෙතන ශබ්ද වර්ණ එකතු වෙන ස්වභාවය අපි සරලව පැහැදිලි කරා. කෙනෙකුට ඒක ඒ විදිහට දකින්න හැකියාව තියෙනවා නම් ඊටාම වටිනවා. හැබැයි තවත් කෙනෙකුට මේ දැනුමට හිර වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් ආත්මයට හිර වෙලා ඉන්නවා නම් රැවටිලා ඉන්නවා නම් දෘෂ්ටියෙන් මිදෙනවා කියන එක නම් ලේසි නෑ. අවිද්‍යාව භූමිය තුල සම්මා දිට්ඨියක් නැහැ කියව එකයි. ඉතින් මනාකොට දකින්න බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ අපි මේ දකින ඇහෙන පේන හැම කිසිම දෙයක් ඇත්තටම හමු නොවන බවයි. බාහිර නැහැ කියන කතාව නෙමෙයි. අපි අසුර කරන්නේ චිත්තයක්, චිත්තක එහෙම දෙයක්. අපි දෙයක් කරගත්තට එහෙම දෙයක් ලෝකේ නැති බවයි. ඉතින් මේ දේශනා ඒ ඔස්සේ තමයි ඔබට සත්‍ය හෙළිදරව් වීමක් විදිහටයි හමුවන්නේ. එහෙනම් මේ සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදෙන්න මේ සියලු කාරණා හේතු වෙනවා. තෙරුවන් සරණයි.